හොඳයි අද දවසෙත් සෙනසුරාදා ධර්ම සාකච්ඡාවට සම්බන්ධ වෙන ගෞරවනීය ස්වාමින් වහන්සේලා මෙහෙණින් වහන්සේලා සහ පින්වත් ඔබ සියලු දෙනාටම රත්නත්‍රය ආශිර්වාදේ ප්‍රාර්ථනා කරමින් අද දින ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්න සූදානම් වෙන්නේ අපි පසුගිය සතියේ උපාදාය රූපවල මූලික රූප පහ පිළිබඳව කතා බහ කරලා කළා පසුගිය සති දෙකේ. ඒ තමයි ප්‍රසාද රූප. ප්‍රසාද රූප සහ ඒවාහි ක්‍රියාකාරීත්වය ගැන අපි දීර්ඝ වශයෙන් කතා කළා. ତර අද දවසේ අපේ මාතෘකාව තියෙන්නේ ගෝචර රූප. ගෝචර රූප කියලා කියන්නේ අර ප්‍රසාද රූපවලට ගෝචර වෙන ඒවට අරමුණු වෙන බාහිර රූප. එතකොට දැන් අපි මේ කතා කරන්නේ සමස්ත ලෝකය පිළිබඳ පරමාර්ථ විග්‍රහය. එතකොට සමස්ත ලෝකයම නාම රූප කියලා කොටස් දෙකකට බෙදන්නට පුළුවන් වුණා. ඒ වගේම සමස්ත ලෝකයම පංචස්කන්ධ කියලා කොටස් පහකට බෙදන්න පුළුවන්. එතකොට පංචස්කන්ධ කියලා කිව්වහම හුඟක් දෙනෙකුට අරමුණු වෙන්නේ තමන් හෝ එහෙම නැත්නම් තමන්ගේ පංචස්කන්ධය කියන කාරණේ විතරක් වෙන්නට පුළුවන්. නමුත් පංචස්කන්ධ කිව්වහම Tamanගේ පංචස්කන්ධය විතරක් නෙමෙයි සමස්ත ලෝකයම ඒ කොටස් පහට බෙදන්න පුළුවන්. නාම රූප කියලා කිව්වහම සමස්ත ලෝකයම ඒ කොටස් දෙකට බෙදෙන්න වගේ තමයි පංචස්කන්ධ කතාවේදී රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන කොටස් පහට සමස්ත ලෝකයේ සියලුම නාම රූප ධර්ම බෙදා දක්වන්නට පුළුවන්. ඊළඟට ආයතන කියලා කිව්වහම එතනයි බෙදීමත් චක්කුසෝත ගාන જીවහා කාය මන කියන ආධ්‍යාත්මික ආයතන හයයි රූප සද්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම කියන බාහිර ආයතන හයයි. ඒතකොට එතන සමස්ත ලෝකයම තමයි කොටස් 12කට බෙදා දක්වන්නේ. ඊළඟට ධාතු කියලා ගත්තාම ධාතු 18ක් දක්වනවා. චක්කු ධාතු, චක්කු රූප ධාතු, චක්කු විඥාන ධාතු. සෝත ධාතු, ශබ්ද ධාතු, සෝත විඥාන ධාතු. මේ විදිහට 18ක්. එතකොට එතනත් මේ බෙදා දක්වන්නේ සමස්ත ලෝකය. එතකොට පරමාර්ථ ධර්ම විග්‍රහයේදී පරමාර්ථ ධර්ම 82ක් හැටියට පැහැදිලි කරන්නේ සමස්ත ලෝකයත් ලෝකයෙන් පරිබාහිර වූ නිර්වාණයත් කියන ධර්ම සියල්ල. එතකොට නිර්වාණ ධාතුව අපි පැත්තකින් තිබ්බොත් ලෝකයට අයත් ධර්ම මේ ලෝකය සමස්ත ලෝකයම සමස්ත නාම රූප සමූහයම තමයි කොටස් වශයෙන් බෙදලා තියෙන්නේ 81කට දැන් එතකොට අපි මේ කතා කරන්නේ ඒවා පිළිබඳව එතකොට අපි සිත සහ චෛතසික 52 පිළිබඳව කතා කළා දැන් මේ රූප 28 එතකොට රූප 28 කිව්වහම ආධ්‍යාත්මික රූප බාහිර රූප ඒ කියන්නේ තමන්ගේ පංචස්කන්ධයට සම්බන්ධ කොටස් සහ පරිබාහිර පංචස්කන්ධයන්ට සම්බන්ධ කොටස් කියන මේ සියල්ලම එතනට ඇතුළත් වෙනවා. ඒ නිසා තමන්ගේ කය හා බැඳුණු ඉන්ද්‍රිය චක්කුසෝත ඝාන ජීවහා කාය කියලා ප්‍රසාද රූප පහක් තියෙනවා. ඒ ප්‍රසාද රූප පහට ගෝචර වෙන බාහිර රූප පහක් තියෙනවා. ඒවා තමයි ගෝචර රූප කියලා හඳුන්වන්නේ. ඒතර ගෝචර කියලා කියන්නේ ගෝචර වෙනවා, අරමුණු වෙනවා, ගොදුරු වෙනවා, ඉලක්ක වෙනවා කියන අදහස තමයි එතනදී තියෙන්නේ. එතකොට ඒවට යොමු වෙන ඒ වයින් ග්‍රහණය කරගන්නට පුළුවන් ඒවට අදාළ ඒවා හා සම්බන්ධ වෙන රූප කොටාස තමයි ගෝචර රූප කියලා දක්වන්නේ. රූපය, ශබ්දය, ගන්ධය, රසය, ස්ප්‍රස්ටව්‍යයයි ගෝචර රූප පසෙකි. විෂය රූප යනුද ඒවාට නමෙකි. චක්ෂරාදී ඉන්ද්‍රයන්ට ගොදුරු වන බැවින් ඒවාට ගෝචර රූපයයි කියනු ලැබේ. එතකොට ඒවට විෂය රූප කියලත් කියනවා. ඒ කියන්නේ ඇසට විෂය වෙන්නේ. ඒ වගේම ගෝචර රූප කියලා කියනවා ඇසට ගෝචර වන. අන්න ඒ ඒ අර්ථය. එතකොට කනට විෂය වෙන කනට ගෝචර වන ඒ අර්ථයෙන් තමයි මේවට ගෝචර රූප කියලා කියන්නේ. එතකොට මේ බඳු පහක් තියෙනවා. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්ප්‍රස්තව්‍ය කියලා. එතකොට ඇත්තටම මෙතන පළවෙනි එක රූප. රූප කියලා කිව්වට දැන් අපි මේ කතා කරන සියල්ලම පරමාර්ථ ධර්ම කතාවේදී 28ටම කියන්නේ රූප කියලානේ. නමුත් අපි සාමාන්‍ය ලෝක විවාහාරයේදී රූපයක් දැක්කා කියලා කියන්නේ ඇහෙන් දකින්න එකට තමයි රූප කියන්නේ. ඒ අර්ථයෙන් මෙතන රූප කියනවා මිසක් එහෙම නැත්නම් මේ රූප කියලා දක්වන්නේ මොකද්ද වර්ණ ධාතුව. ඇහැට ගෝචර වෙන්නේ වර්ණ ධාතුව. නමුත් සාමාන්‍ය ලෝකයා සාමාන්‍ය කතා ව්‍යවහාරයේදී ඒ වර්ණ ධාතුව තමයි රූපයයි කියලා හඳුන්වන්නේ. එතකොට රූපය කියලා අභිධර්ම කතාවේදී දක්වන රූප 28ක්. පඨවි ධාතුවත් රූප, ආපෝ ධාතුත් රූප, තේජෝ ධාතුත් රූප, වායෝ ධාතුත් රූප, වර්ණ ගන්ධ රස ඕජා මේ ඔක්කොම රූප. එතකොට ඒ රූප අතරේ මේ ගෝචර රූප කතාවේදී රූප කියන්නේ වර්ණ ධාතුව. වර්ණ ධාතුව තමයි අපට ගෝචර වෙන්නේ. දැන් ඒ වගේම ස්පස්තව්‍ය රූපේ එහෙම නැත්නම් පස්ස පස්ස රූපය කියලා අපට හඳුන්වන්නට වෙනම එකක් නැහැ. එතන තියෙන්නේ පඨවි, තේජෝ, වායෝ. පඨවි, තේජෝ, වායෝ තුන තමයි කයට ගෝචර වෙන්නේ. එතකොට ඒක ස්පස්තව්‍ය කියලා හඳුන්වනවා. අන්න ඒ වගේ ඇසට ගෝචර වෙන්නේ වර්ණ ධාතුවයි ඒක සාමාන්‍ය ව්‍යවහාරයේදී රූප කියන නමින් හඳුන්වනවා. ඒ දෙක පටලවා ගන්න එපා. ගෝචර රූපවලදී රූප කියලා කියන්නේ වර්ණ ධාතුව පමණයි. වර්ණ රූපය පමණයි. සමස්ත රූප කතාවේදී රූප කියනකොට අපිට රූප 28ම ඒකෙන් අදහස් කරන්න පුළුවන් පරමාර්ථ කතාවේදී. එතකොට මෙතනදී අපි මේ කතා කරන්නේ ගෝචර රූප සම්බන්ධව නිසා මෙතනදී එතකොට රූප කියලා හඳුන්වන්නේ වර්ණ ධාතු. ඒ පිළිබඳව මහානායක හඳුරු පැහැදිලි කරනවා මහා භූත මහා භූත ධාතුහු ඇසට නොපෙනෙත්. මහා භූත කියලා කියේ මොනවද? පඨවි, ආපෝ, තේජෝ, වායෝ. ඒවා ඇහැට පේන්නේ නැහැ. ඔවුනොවුන් ගිලගෙන වැළඳගෙන මහා භූත සතර ඇතිවන කල්හි ඇසට හසුවන්නා වූ එක්තරා ස්වභාවයක් ඇතිවේ. එනම් වර්ණ ධාතුවය. දැන් පඨවි ධාතුව ඇහැට පේන්නේ නැහැ. ආපෝ ධාතුව ඇහැට පේන්නේ නැහැ. තේජෝ ධාතුව ඇහැට පේන්නේ නැහැ. වායෝ ධාතුව ඇහැට පේන්නේ නමුත් මේ ධාතු හතර එකට ගිලගෙන එක රූප කලාපයක් හැදෙනකොට ඒකේ ඇසට ගෝචර වෙන වර්ණයක් නිර්මාණය වෙනවා. අන්නේ ඇසට ගෝචර වෙන වර්ණය තමයි මෙතන රූප කියලා හඳුන්වන්නේ. ඒ වර්ණ ධාතුව මහා ධාතු සතර නිසා ඇතිවන්නකේ. එතකොට අපි දැන් මේ කතා කරන්නේ උපාදාය රූප ගැනනේ. එතකොට අර මහා භූත රූප නිසා ඇතිවෙන ඒවා. පඨවි ආපෝ තේජෝ ආයෝ කියන්නේ මහා භූත රූප. ඒවා ඇසට ගෝචර වෙන්නේ නැහැ. ඒ වගේම කනට ගෝචර වෙන්නෙත් නැ නාසයට මේ දිවට ගෝචර වෙන්නෙත් නැහැ. එතකොට නමුත් ඒවා නිසා හටගන්න අතිරේක උපාදාය රූපයන් තියෙනවා. ඒවා තමයි මේ ඉන්ද්‍රයන්ට ගෝචර වෙන්නේ. ඒ වර්ණ ධාතුව මහා ධාතු සතර නිසා ඇතිවන්නකි. එය වෙන වශයෙන් යම්කිසි එක් ධාතුවකට අයත් වන්නක් නොවේ. ඒතකොට වර්ණය කියන එක මේ පඨවි ධාතුවේ වර්ණය, මේ ආපෝ ධාතුවේ වර්ණය, මේ තේජෝ ධාතුවේ වර්ණය, මේ වායෝ ධාතුවේ වර්ණය කියලා එහෙම එක ධාතුවකට වෙන් කරන්න බෑ වර්ණය කියන එක. වර්ණය කියන එක හටගන්නේ සතර මහා ධාතුන්ම එකතු වෙලා රූප කලාපයක් නිර්මාණය වෙනකොට තමයි වර්ණ ධාතුව නිර්මාණය වෙන්නේ. ඒ නිසා වර්ණය මහා භූත වලින් එකකට අයත් ධර්මයක් නොවේ. මේවා හරිය පරිස්සමෙන් තේරුම් ගන්නට ඕන. විශේෂයෙන් වැදගත් වෙනවා අපිට ලෝක ස්වභාවයන් තේරුම් ගනිද්දී નિවරදිව තේරුම් ගන්න. ඒ නිසායි අපි මෙච්චර එකින් එක එකින් එක මේ පොඩි පොඩි කාරණා පිළිබඳව සාකච්ඡා කරන මහානායක හඳුරු එතරම් සියුම් විදිහට මේවා විග්‍රහ කරලා තියෙන්නේ ඒ නිසායි. එතකොට එය වෙන වශයෙන් යම්කිසි එක් ධාතුවකට අයත් වන්නක් නොවේ. මෙතන්හි රූපයයි කියනුයේ ඒ වර්ණ ධාතුවට. ඇසට විෂය වන ස්වභාවය එහි ලක්ෂණ. එතකොට වර්ණ ධාතුවේ ස්වභාවය තමයි ඇසට විෂය වන ස්වභාවය. එතකොට කනට විෂය වෙන්නේ නැහැ. වර්ණ ධාතු. නාසයට විෂය වෙන්නේ නැහැ. දිවට විෂය වෙන්නේ නැහැ. කයට විෂය වෙන්නේත් නැහැ. හැබැයි සිතට විශේෂ වෙනවා. මේ හැම ධාතුවක්ම හැම රූපයක්ම සිතට විශේෂ වෙනවා. නමුත් මේ භෞතික ඉන්ද්‍රියන්ගෙන් ඇසට පමණයි වර්ණ ධාතුව විශේෂ වෙන්නේ. අනිත් සෝත ඝාන જીවහා කාය කියන ඉන්ද්‍රයන්ට විශේෂ වෙන්නේ ධාතු සතර ඇති වූහොත් සෑම කල්හිම සෑම තැනම වර්ණ ධාතුව හෙවත් රූපය ඇති වේ. එතකොට පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතු එකතු වුණොත් ඒ හැම තැනකම අනිවාර්යයෙන්ම ඇසට ගෝචර වෙන වර්ණ ධාතුවක් නිර්මාණය වෙනවා. එහෙත් ඇතම් ධාතු පිණ්ඩයක ඇති වර්ණය ඊතා මද බැවින් ඇසට නොපෙනේ. සෑම සෑම රූපයකම සතර මහා ධාතු එකතු වෙන හැම තැනකම වර්ණ රූපයක් හටගන්නවා. වර්ණයක් හටගන්න. නමුත් සමහර තැන්වල ඒ වර්ණ ඊටා සියුම් නම් ඊටා අඩු මට්ටමේ නම් තියෙන්නේ මිනිස් ඇසට ගෝචර නොවෙන්නට පුළුවන්. ඒතර මිනිස් ඇසට ගෝචර නොවන වර්ණ සටහන් සමහර සතුන්ගේ ඇසට ගෝචර වෙනවා. ඒ මිනිසුන්ටත් සතුන්ටත් ගෝචර නොවන වර්ණ සටහන් දෙවියන්ට ගෝචර වෙනවා. ඒ දිබ්බ චක්කු දෙවියන්ගේ ඇසට ගෝචර වෙනවා. එතකොට මනුස්සයසත් ඒ විදිහට දියුණු කරන්නට පුළුවන්. එතකොට මනුස්සයාත් දිබ්බ චක්කු ඥානය උපදවාගත්තු කෙනෙක් හරි. එතකොට සියුම් අන්නයිට නොපෙනෙන සියුම් වර්ණ සටහන් පෙනෙනවා. එතකොට. එතකොට සාමාන්‍ය පුද්ගලයෙකුගේ පරාසයට එහා ගියපු දේවල් එතකොට ඒ පුද්ගලයාට දකින්නට පුළුවන්කම තියෙනවා. සුළඟෙහි ඇත්තේ එබඳු වර්ණයකි. ඒ කියන්නේ ඇතම් ධාතු පිණ්ඩයක ඇති වර්ණ ඊටම මද බැවින් ඇසට නොපෙනේ සුළඟෙහි ඇත්තේ බඳු වර්ණයකි අප සුළඟෙහි ගැලී සිටින බැවින් එහි වර්ණය පෙනෙනසේ අපේ ඇසස් පිහිටියේ නම් සුළඟේ වර්ණයෙන් අපට ලෝකය වැසී යන්නේ එබැවින් සුළඟ නොපෙනෙන සැටියට සෑදී තිබේ මේක ඊටාම ලස්සන කතාවක් ඒ කියන්නේ දැන් හැමතිස්සෙම සුළඟ මේ අවකාශයේ හැමතැනකම තියෙනවානේ එතකොට අපි දැන් අවකාශයේ ඉන්නකොට අපි හාත්පසින්ම අවකාශයේ තියෙනා වගේම අපි හාත්පසින්ම සුළඟ තියෙනවා. එතකොට සුළඟ නිරන්තරයෙන්ම අපේ ඇහැ විවෘත කළාම ඒ සුළඟ නිරන්තරයෙන්ම ඇහි ස්පර්ශ වෙනවා. ඉතින් ඒ සුළඟේ යම්කිසි වර්ණයක් තිබ්බනම් එහෙම අපිට ලෝකයේ අනිත් කිසි දෙයක් පේන්නේ නැහැ. ඇයි පේන්නේ නැත්තේ? අර සුළඟේ වර්ණය විතරයි පේන්නේ. උදාහරණයක් හැටියට ගත්තොත් දැන් නීදුම අධික තැනකට ගියාම අවකාශයේ පුරා ජල වාෂ්ප ජල අංශු ප්‍රමාණය වැඩි නම් අපිට එහා මෙහා තියෙන දේවල් පේන්නේ නැහැ අපිට සමස්තය පුරා පේන්නේ අර ජල අංශු පමණයි නීදුම පමණයි අපිට පේන්නේ අනිත් මොකක්වත් පේන්නේ අන්න ඒ වගේ මේ වායුවේ වඩා වැඩි වර්ණයක් තිබුණා නම් එහෙම අපිට වා ඒ වායුව හැරෙන්න අනිත් මොකක්වත් පේන්නේ අපි තව උදාහරණයක් ගත්තොත් අපි හිතමු මේ වායුවට යම්කිසි විශේෂ වර්ණයක් අපි මොහු කළොත් යම්කිසි වර්ණයක් මිශ්‍ර කරනවා. ඒ මිශ්‍ර කරපු ගමන් ඉතින් මිශ්‍ර කරන්න පුළුවන් යම්කිසි සියුම් පවුඩර් එකක් හැටියට කුඩක් හැටියට අපි අවකාශයේ විසිරුවා හැරියොත් එහෙම එතකොට හැම තැනම ඒ වර්ණය පෙනෙනවා. ඒ වර්ණයෙන් අනිත් සියල්ල වැසිලා. ඉතින් මේ වායුව එහෙම ඇසට ගෝචර නොවන තරම් සියුම් වර්ණයකින් සැකසීලා තියෙන නිසා තමයි අපිට පුළුවන්කම තියෙන්නේ වායුව විනිවිද බාහිර අවකාශයේ තියෙන අවශේෂ රූප කොටස දකින්න පුළුවන්කම තියෙන්නේ වායුව වර්ණ රූපයෙන් ඊට අවම මට්ටමේ සැකසීලා තියෙන නිසා සුදු කළු නිල් රතු කහ යන එකිනෙකට වෙනස් වර්ණයන් ඇතිවන්නේ සංයෝග වන්නා වූ භූත රූපයන්ගේ වෙනස්කමෙන්. එතකොට දැන් මුලින් සඳහන් කළානේ වර්ණ රූපය හටගන්නේ පඨවි ආපෝ තේජෝ ආයෝ කියන මහා භූතයන්ගේ ඒක රාශීත්වයෙන් ඒ රූප කලාපවල තමයි වර්ණ ධාතුව හටගන්නේ. එතකොට පඨවි ආපෝ තේජෝ ආයෝ නම් එකතු වෙන්නේ එතන ඇති වෙන වර්ණය එක තැනක සුදු පාට එක තැනක කළු පාට තව තැනක රතු පාට තව තැනක නිල් පාට කහ පාට මෙහෙම විවිධ වර්ණ වෙන්නේ කොහොමද ඒ විවිධ වර්ණ වෙන්නේ අර ධාතුන්ගේ සංයෝගය වෙනස් වෙන ආකාරය අපි මේ පිටතදිත් මේ කාරණේ කතා කරලා තියෙනවා පටවි ධාතුවෙන් කොපමණ ප්‍රමාණයක් ආපෝ ධාතුවෙන් කොපමණ ප්‍රමාණයක් තේජෝ ධාතුවෙන් කොපමණක්ද වායෝ ධාතුවෙන් කොපමණක් අන්නේ ප්‍රමාණයන් උස් පහත් වෙනකොට ඒ රූප කලාපයේ තියෙන වර්ණ සටහන වෙනස් වෙනවා. ලොව ඇති නොයෙක් වර්ණයන් අතුරෙන් එක් රූප කලාපයක ඇත්තේ එක් වර්ණයකයි. එතකොට එක රූප කලාපයක් ගත්තොත් ඒ කියන්නේ පඨවි ආපෝ තේජෝ ආයෝ කියන ධාතු හතරේ සම්මිශ්‍රණය සැකසුණු එක් රූප කලාපයක් ගත්තොත් ඒ රූප කලාපයට තියෙන එක වර්ණයක් පමණයි. ඇයි අර රූප සම්මිශ්‍රණය තුලින් හටගත්තු එක්තරා වර්ණයක් තමයි එහි පවතින්නේ. වර්ණ කීපයක් ඇත්තේ නැහැ. ඒතකොට වර්ණ කීපයක් හැදෙනවා නම් කොහොමද? රූප කලාප ගණනාවක් එකට එකතු වෙන්නේ. රූප කලාපයන්හි ඇත්තා වූ වර්ණයෝ සත්‍ය වශයෙන් ඇත්ත ගත්තා වූ ප්‍රකෘති වර්ණයෝය. ලෝකයා විසින් ඇති සැටියට සලකන වර්ණ සියල්ලම සත්‍ය වශයෙන් ඇති වර්ණ නොවේ. මේ කතාවත් ඊටාම වැදගත් වෙනවා. ඒ කියන්නේ දැන් මේ එක රූප කලාපයක් ගත්තාම ඒ රූප කලාපයේ තියෙන වර්ණය තමයි ඒ රූපයට ආවේනික නිවැරදි වර්ණ සටහන. නමුත් ඒ එක රූප කලාපයක තියෙන වර්ණය එක රූප කලාපයක් විතරක් වෙන් කරලා ගත්තොත් ඒ වර්ණය සාමාන්‍යයෙන් අපේ පියවි නේත්‍රයට දකින්න පුළුවන්කමක් නැහැ. එහෙම දකින්න පහසු නැහැ. එතකොට පියවි නේත්‍රයට දකින්න පුළුවන් වෙන රූප කලාප ගොඩක් එකතු වුණාම. ඒතර රූප කලාප ගොඩක් එකතු වුණාම ඒවැ තියෙන එකම වර්ණයක් නොවෙන්නට පුළුවන් විවිධ වර්ණ. දැන් එතකොට මේ විවිධ වර්ණ එකතු වෙලා තමයි අපිට යම්කිසි එක්තරා වර්ණයක් සැකසিলা පෙනෙන්නේ. ඒක එතකොට අපට ඇහැට ගෝචර වෙන ස්වභාවය ලෝකයේ සත්‍ය වශයෙන් තියෙන ස්වභාවය නෙවෙයි සත්‍ය වශයෙන් තියෙන රූප කලාප වලට ආවේනික වර්ණයක්. හැබැයි එහෙම එක එක වර්ණ කිහිපයක් එකතු වුනහම තමයි අපේ ඇසට ගෝචර වෙන විදිහට මොකද රූප කලාප ගොඩක් එකතු වුනහමනේ අපට ඇහැට ගෝචර වෙන්නේ තනි රූප කලාපේ ගෝචර වෙන්නේ නැහැ. ඒතර රූප කලාප ගොඩක් එකතු වෙනවා කියලා කියන්නේ එතන වර්ණ එකම නෙමෙයි. විවිධ වර්ණ තියෙනවා. එතකොට ඒවා තමයි අපිට එකතු වෙලා එක් එක් වර්ණයක් හැටියට අපිට පේන්නේ. ඒ නිසා ඇසට පෙනෙන වර්ණ සැබෑවටම එහි පවතින වර්ණය නෙමේ එක්තරා මිශ්‍ර සටහනක් තමයි අපිට පෙනෙන්නේ. දැන් නායක හඳුරු ඒකට ලස්සන උපමාවක් දක්වනවා. රතු පැහැය ඇති කුඩක් හා නිල් පැහැය ඇති කුඩක් සමානවගෙන මිශ්‍ර කළහොත් රතු කුඩු අතරට නිල් කුඩුද නිල් කුඩු අතරට රතු කුඩුද පැමිණ දෙවර්ගය ඔවුනොවුන් විසින් ගිලගෙන ඔවුනොවුන් වැළඳගෙන wen wenව තිබේ රතු පාට කුඩුයි නිල් පාට කුඩුයි කලවම් කළාම අපට මිශ්‍ර වුණා වගේ පෙනුනට ඇත්තටම රතු කුඩු අතරට නිල් කුඩු ගිහිල්ලා නිල් කුඩු අතරට රතු කුඩු ගිහිල්ලා තියෙනවා. හැබැයි නිල් කුඩු වෙනයි රතු කුඩු වෙනයි. වෙන වෙනම තමයි තියෙන්නේ. ආ, එසේ මිශ්‍රව තිබෙන කුඩු වල ඇති නිල් රතු පැහැය දෙක වෙන්වෙන් වශයෙන් ගැනීමටද ඇසහා චක්ෂු විඥානයේ සමත් නොවේ. දැන් අර ඒ අපි මිශ්‍ර කරන කුඩ ඊටාම සියුම් නිසා එතකොට ඒවා එකට එකතු වුණාන් පස්සේ මේ රතු පාට වර්ණයයි මේ නිල් පාට වර්ණයයි කියලා අර සියුම් කුඩු වෙන වෙනම ගෝචර කරගන්නට අපේ ඇහැවත් චක්කු විඥානවත් සමත් වෙන්නේ නැහැ. ඒ නිසා මොකද වෙන්නේ? එසේ නිල් රතු දෙවර්ගයේ මිශ්‍ර වීමෙන් සෑදෙන වර්ණය දම් පාටය. එය සත්‍ය වශයෙන් නැති වර්ණයක් නොව මිශ්‍රණය නිසා ඇතිසේ පෙනෙන වර්ණයකි. මිශ්‍ර කර තිබෙන නිල් රතු පැහැ නිල් රතු පැහැති කුඩු ගොඩ චක්සු ප්‍රසාදෙහි ගැටුණු කල්හි එහි ඇති වර්ණ දෙක වෙන්වෙන් වශයෙන් ගැනීමට නොසමත් වූ චක්ෂු විඥානය සමූහයේ එක්කොට ප්‍රකෘති වර්ණ දෙකින්ම වෙනස් දම් පාටක් සැටියට ගනී. දම් පාටක් හැටියට දගනී. ලෝය ඇති සියලු වස්තු හා නානා වර්ණවත් රූප කලාපයන්ගේ පින්ඩයෝය එබැවින් ඒවායේ සත්‍ය වර්ණයක් සිතට හසු නොවන බැවින් අප විසින් ඇති සැටියට සලකන වර්ණයන්ගේ බොහෝක්ම ඒ ඒ වස්තුවල නැති සිතින් ගන්නා ආකාරයෝය. දැන් මේ කතාව තාමත්ම වැදගත් වෙන්නේ අපේ අර පෙර දිනේ මහානායක හඳුරෝ පැහැදිලි කරපු තැනක් තිබුණනේ චක්සු ප්‍රසාදයට ගෝචර වෙන මේ රූප ඇත්තටම අපි කවුරුවත් මේ තියෙන්නේ මොකද්ද කියලා හරියට දකින්නේ කවුද කියලා කියන්න බෑ සමහරවිට හැමදේම දකින්නේ වැරදි විදිහේ දෙයක් වෙන්නටත් පුළුවන් කියලා. ඉතින් මේ වැරදි විදිහේ දෙයක් වෙන්නේ කොහොමද? මෙන්න මේ හේතුන් නිසා. චක්සු ඇස සහ චක්ෂුර් විඥානය සමත් වෙන්නේ නැහැ විනිවිද දකින්න. දැන් මේක තව අපිට හොඳට පැහැදිලි කරගත්ත හැකි මෙහෙම. අ පින්නතුන් දැකලා ඇති සමහර වෙලාවට මේ ලොකු බිත්තිවල චිත්‍ර නිර්මාණය කරලා තියෙනවා. ඒ චිත්‍ර නිර්මාණය කරලා තියෙන්නේ තීන්ත ආලේප කරලා නෙමෙයි, ඊටාම කුඩා පිඟන් ගඩොල් කෑලි අල්ලලා. අඟ අඟල් භාගේ හරි අඟලේ අඟලේ හරි එතන ප්‍රමාණයත් එක්කලා අපි හිතමු අඟල කියලා. අඟලේ අඟලේ පුංචි පුංචි පිඟංගඩොල් කෑලි අල්ලලා තියෙනවා. එතකොට ඒ තිංගංගඩොල් කෑල්ලක වර්ණය එක් වර්ණයක් තියෙනවා. එතකොට දැන් අතන වර්ණ මිශ්‍ර කරන්න ඕන නම් වෙන වෙන වර්ණවල පිංගංගඩොල් ටිකක් එකට අල්ලනවා. දැන් ඈත ඉඳලා අපි බලනකොට මේ කියපු වැඩේම අපිට සිද්ධ වෙනවා මොකද්ද රතු පාට පුංචි පිඟන් ගඩොල් කෑලි නිල් පාට පුංචි පිඟන් ගඩොල් කෑලි මිශ්‍ර කරලා අලලා තියෙනකොට ඈත ඉඳන් බලනකොට අපිට පිඟන් ගඩොල් කෑලි පේන්නේ රතුයි නිලුයි මිශ්‍ර වෙලා දම් පාටකට තමයි එතන ඒ බිත්තියේ චිත්‍රය පේන්නේ හැබැයි ළඟට ගිහිල්ලා බලපුවහම අපිට පේනවා දම් පාටක් එතන ඇත්තේ නැහැ එතන තියෙන රතු පාට පුංචි කොටු නිල් පාට පුංචි කොටු. ඒ මොනවද කොටු? අර පිඟන් gadol කෑලි. එතකොට ඒවා කොච්චර ළඟ ළඟම තිබුණා වුණත් එකට එක මිශ්‍ර වෙලා නැහැ. වෙන වෙනම තමයි තියෙන්නේ. හැබැයි අපි ඈත ඉඳන් බලනකොට අපිට වෙන වෙනම මේ රතු පිඟන් gadol මේ නිල් පිඟන් gadol කියලා එහෙම ගන්න බෑ. අපි ඈත ඉඳන් දකිනකොට සමස්ත චිත්‍රය දකින්න. ඒ චිත්‍රය දකිනකොට අපිට සමස්තයකට පේනට. දැන් ඕනනම් අන්තර්ජාලයට ගිහිල්ලා බලන්න අන්තර්ජාලයේ ඒ බඳු යම් යම් නිර්මාණ තියෙනවා. සමහරු ඉවත දාන ටින් වලින් සමහරු ඉවත දාන බෝතල් වලින් සමහර අය ඉවත දාන එක එක මූඩි වලින් සමහරු ඉවත දාන එක එක යකඩ කෑලි වලින් මේ වගේ නොඑක් ඒවායින් පින්තූර සකසලා තියෙනවා ලෝකේ ප්‍රකට පුද්ගලයන්ගේ චිත්‍ර. එතකොට ඒක චිත්‍රයක් කියලා අපිට බාහිරින් බැලුව බැලමට පෙනුනට ඇත්තටම අර වගේ පොඩි පොඩි කෑලි එකතු කරලා තියෙනවා. එතකොට ඒවායේ අර විවිධ වර්ණ තියෙන පුංචි පුංචි කෑලි ඒ ඒ තැන් වලට එකතු කළාම හරියටම මේ පුද්ගලයෙකුගේ ප්‍රතිබිම්බය ඒ ඒ තන වර්ණ සටහන් වෙනස් වෙන හැටියට ආලේප කරලා සකස් කරපු විචිත්‍රවත් වූ රූප සටහනක් හැටියට අපට පේනවා. මේක ලං කරලා බැලුවෙන් පස්සේ එතන තියෙන්නේ එහෙම වර්ණ ආලේපයක් නෙමේ අර එක් එක් වර්ණයන්ගේ ටින් කෑලි යකඩ කෑලි <laughs> ඒ වගේව තමයි එතන අන්න ඒ කතාව තමයි මේ කියන්නේ නිල් පාට කුඩුයි රතු පාට කුඩුයි එකට මිශ්‍ර කළාම අපට දම් පාට කුඩක් පේනවා. ඒ පෙනෙන්නේ එතන ඇත්තටම දම් පාට කියලා කුඩු වර්ගයක් නැහැ. එතන තියෙන්නේ රතුයි නිලුයි විතරයි. දැන් අපට දම්පාට කුඩු වර්ගයක් පේන්නේ මොකක් නිසාද? අපේ ඇස හෝ චක්ෂු විඥානය සමත් වෙන්නේ නැහැ. අර කුඩු අතරට ගිහිල්ලා අර පිඟංගඩොල් කෑලි අපි වෙන වෙනම දැක්කා වගේ අර සියුම් පවුඩර් එක සියුම් කුඩු වෙන වෙනම දකින්නට අපේ ඇහැ සමත් වෙන්නේ. ඒ සමත් වෙන්නේ නැති නිසා අර ඒ කුඩු එකකට එකක් මිශ්‍ර වෙලා නැහැ. තියෙන්නේ ළඟින් ළඟින් පිහිටලා අර පිංගංගඩොල් කෑලි තිබුණා වගේ. එහෙම නැත්නම් අර මූඩි යකඩ කෑලි අර ටින් කෑලි වලින් අර චිත්‍රය හදලා තිබ්බා වගේ ඒවා එකට මිශ්‍ර වෙලා නැහැ. වෙන වෙනම තියෙන්නේ. හැබැයි ළඟින් ළඟින් ළඟින් ළඟින් තියෙනවා. අන්න ඒ වගේ තමයි අර නිල් රතු කුඩු වර්ග දෙක මිශ්‍ර කළාම වෙන වෙනම තමයි තියෙන්නේ. එකට හේතු වෙලා නැහැ. හැබැයි අපිට එක වර්ණයක් හැටියට පේනවා. එතකොට එහෙමනම් ඒක වර්ණයක් හැට දැන් රතුයි නිලුයි කුඩු වර්ග දෙක එකට එකතු කළාම අපිට පෙනෙන දම් පාට ඇත්තටම රූප කලාපවල තියෙන පාටක් නෙමෙයි. එත එතන තිබිච්ච පාටක් නෙමෙයි එතකොට. එතන රූප කලාප කියලා කිව්වොත් ඒක වැරදි. ඇත්තට මේ කුඩු වල වර්ණය නෙමෙයි. ඒ කුඩු වල තිබුණේ රතු පාටයි නිල් පාටයි. දම් පාටක් තිබුණේ නැහැ. එතකොට දම් පාටක් අපිට පේන්නේ කොහොමද? මේ දෙකේ මිශ්‍රණය එක්ක අපේ නේත්‍රය විසින් චක්ෂු විඥානය විසින් ගත නිසා. අන්න ඒ වගේ තමයි රූප කලාප. රූප කලාප කිව්වම අර කුඩු වලටත් වඩා තව සියුම්නේ. පරමාණුවටත් වඩා තව සියුම්නේ. ඉතින් අර කුඩු ටිකක්වත් අපට හරියට හැට ගෝචර කරගන්න බැරුව, පරමාණුවක්වත් හරියට අපට හැට ගෝචර කරගන්න බැරුව ඊටත් වඩා සියුම් විදිහට සැකසිච්ච රූප කලාපවල වර්ණ සටහන් අපිට වෙන වෙනම දකින්න බෑ. ඒ රූප කලාපවල වර්ණ සටහන වෙනම දකින්න පුළුවන් නම් ඒක තමයි තමයි හැබෑවට රූප කලාපයට අයිති ප්‍රකෘති වර්ණය. හැබැයි අපේ ඇස එච්චර සියුම් නැති නිසා ඒවා ඔක්කොම එකට එකතු වුනහම අපට අපේ ඇස විසින් ගන්න එක්තරා විදිහක්. ඒක අපේ නේත්‍රයේහි ගොඩනගන්නා වූ චක්ෂු විඥානය විසින් හඳුනා ගන්නා වූ ආකාරයක් විනා එය සැබවින්ම එහි ඇති තත්වයක් නෙමෙයි. ඊළඟට රූප කලාපේ ඊතා කුඩා බැවින් වෙන් වී තිබෙන රූප කලාපයක වර්ණය නොදකිය හැකිය. වස්තුවල පෙනෙන්නට තිබෙන වර්ණය ඒ වස්තු රූප ඒ වස්තු රූප කලාපවලට හෝ ඊටාම කුඩා කොටස් වලට හෝ ගෙන බැලුවොත් කලින් දුටු වර්ණය නොදකිය හැකිය. එතකොට රූප කලාපයක් ඇහැට දකින්න බෑ. නමුත් මේ රූප සමූහයක තියෙන ඒ කලාප වෙන් කරන්න පුළුවන් නම් මේ වෙන් කරලා බැලුවොත් එහෙම අර මුලින් තිබිච්ච වර්ණය අපට පේන්නේ නැහැ. ඉතින් ඒ ඒක තමයි මම අර කිව්වේ අර බිත්ති සිතුවම්බල බිතු බිතු සිතුවම්බල සමහර ඒවා අර තීන් තාලේ ඉප කරලා තිනවා සමහර ඒවා අර විදිහට පුංචි පුංචි ටයිල් කෑලි අල්ලලා තිනවා. ඒතකොට වෙන වෙන පාට. ඈතට ගිහින් බලනකොට අපිට දම් පාටක් වෙනකොට ළඟට ගිහින් බලනකොට එතන දම් පාටක් නෑ. එතන තියෙන රතු පාටයි, නිල් පාටයි ළඟ ළඟ මිශ්‍ර කරලා සකස් කරපු පුංචි පුංචි ටයිල් කෑලි. අන්න ඒ වගේ අපිට රූප කලාපය වෙන් කරලා බලන්න පුළුවන් නම් අර මුලින් පෙනිච්ච වර්ණේ ඒකේ ඇත්තේ නෑ. ඒකේ තියෙන වෙනස් වර්ණ ටිකක් කියලා අපිට හඳුනා ගන්න පුළුවන් වෙනවා. අභිධර්මයේ පරමාර්ථ ධර්මයන් හැටියට උගන්වන මේ වර්ණය ඇතැම් විද්‍යාඥයන් නැති දෙයක් හැටියට සම්පූර්ණ අසත්‍යක් හැටියට ගෙන තිබෙන්නේ කුඩා කොටස් වලට වෙන් කළ කල්හි නොපෙනී යන බැවිනයි සිටිය හැකියි. එතකොට සමහර විද්‍යාඥයෝ පවා සමහර තැන්වලදී එහෙම එකක් නැහැ මෙහෙම එකක් නැහැ කියලා සමහර දේවල් බැහැර කරනවා. දැන් ඉන්ද්‍රයන්ට ගෝචර වෙන කොටස ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂ භාවය උපකරණ වලින් ප්‍රත්‍යක්ෂ කරන්නට පුළුවන් ප්‍රමාණය පරීක්ෂණ නිරීක්ෂණ නිගමන වලින් තහවුරු කරගන්නට පුළුවන් ප්‍රමාණය භෞතික විද්‍යාඥයන් පිළිගන්නවා. එතකොට ඉන්ද්‍රිය ඉන්ද්‍රයන්ට හෝ එහෙම නැත්නම් උපකරණ වලට ගෝචර නොවන කොටස සමහර කෙනෙක් එහෙම තියෙන්න පුළුවන් කියලා උපකල්පනය කරනවා. හැබැයි සමහර කෙනෙක් ඒවා බැහැර කරනවා. එහෙම එකක් නැහැ කියලා. එතකොට මේ භෞතිකවාදී චින්තනය තුල අගතිගාමි වුණු අය ඒ විදිහට ඉන්ද්‍රයන්ට ගෝචර ප්‍රමාණයෙන් ඔබට අනිත් කිසිවක් නැහැ කියලා බැහැර කරන්නට පුළුවන්. හැබැයි වර්තමානයේ දැන් ක්වොන්ටම් ආදි වශයෙන් තවත් ඉතා සියුම් විදිහට මේවා බෙදා බලන්නට පුරුදු වෙලා තියෙන නිසා දැන් නව ප්‍රවණතාවයක් ඇති වෙලා තියෙනවා. ඉන්ද්‍රයන්ට ගෝචර නොවුනා වුණත් ඒවා ඒ විදිහෙන් පවතින්නට පුළුවන් කියන කාරණය ටිකෙන් ටික පිළිගන්නා තැනට. ඉතින් මේ බුදුදහමෙහි කියවෙන කාරණා සමහර ඒවා ඇතැම් භෞතික විද්‍යාඥයින්ට බැහැර කරන්නට පුළුවන් පිළි නොගන්නට නොපිළිගන්නට පුළුවන් ඒ කුමක් නිසාද එහෙම ඒවා නැති නිසා නෙමෙයි ඒවා ගෝචර වෙන්නේ නැති නිසා ඇසට හරි වෙනත් උපකරණයකට හරි ගෝචර වෙන ප්‍රමාණයක් තියෙනවා. දැන් අපේ ඇහැට ගෝචර වෙන්නේ වර්ණ සටහන විතරනේ කනට ඒක ගෝචර වෙන්නේ කනට ගෝචර වෙන්නේ ශබ්ද සටහන විතරනේ ඒක ඇහැට ගෝචර වෙන්නේ මේ විදිහට අදාළ ආරම්මණය ගෝචර කරගන්න පුළුවන් උපකරණයක් තිබුණොත් තමයි ඒක හඳුනා ගන්නට පුළුවන්. ඉතින් අද හදලා තියෙන ඒවට සියල්ල ගෝචර වෙනවා කියලා හිතාගෙන හිටියට ඒවට ගෝචර නොවන තව බොහෝ දේවල් තියෙන්න පුළුවන්. ඒ ඒවා මොනවද කියලා අපි දන්නේ ගෝචර නොවන නිසා. ඉතින් ඒතකොට ගෝචර නොවන දේවල් එහෙම නැහැ කියලා බැහැර කළොත් එහෙම ඒ පුද්ගලයා ඒ කරන ප්‍රකාශනය සත්‍ය වගේ පෙනුනට ඒක සත්‍ය ප්‍රකාශනයක් කියලා හඳුනා ගන්නට පුළුවන්කමක් නැහැ. එතකොට ওই විදිහට මහානායක හඳුරෝ රූපය එහෙම නැත්නම් වර්ණ සටහන ඇසට ගෝචර වෙන වර්ණ රූපය පිළිබඳව පැහැදිලි කිරීම කරන්න. ඊළඟට ශබ්දය. ශ්‍රෝත්‍ර ශ්‍රෝත ප්‍රසාදයාගේ අනුසාරයෙන් ශ්‍රෝත්‍ර විඥාණයට දැනෙන දෙය ශබ්දය. ඒ භූතයන් ඕනෝන් හා ගැටීමෙන්ද බැඳී තිබූ භූතයන් ඕනෝන් වෙන්වීමෙන්ද ඒ ඒ භූතයන්ගෙන් පැන නගින්නකි. දැන් සෝත ප්‍රසාදයේ අනුසාරයෙන් සෝත විඥාණයට දැනෙන දේ තමයි ශබ්ද කියලා කියන්නේ. ඒක ඒ නිසා ඒක ගෝචර රූපයක්. එතකොට එය ඒ ශබ්දය කියන එක කොහොමද ගොඩනගන්නේ? භූතයන් ඒ කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියලා අපි හඳුනාගත්තේ සතර මහා භූත. ඒ භූතයන් ඔවුනොවුන් හා ගැටීමෙන්ද බැඳී තිබුණු භූතයන් ඔවුනොවුන්ගෙන් වෙන්වීමෙන්ද එතකොට එකින් එක භූත රූප ගැටීමෙනුත් එහෙම නැත්නම් ඒ ගැටිලා තිබිච්ච ඒවා වෙන්වීමෙනුත් කියන අවස්ථා දෙකේදීම ගොඩනැගෙන දෙයක් තමයි ශබ්ද කියන රූපය. ඝණ්ඨා ශබ්ද, භේරි ශබ්දාදිය භූත පිණ්ඩ ගැටීමෙන් හටගන්නා ශබ්දය. කතා කරන ශබ්දයද භූත ඝට්ටණයෙන් හටගන්නා ශබ්දයකි. කතා කිරීමට උත්සාහ කිරීම වශයෙන් ඇතිවන සිත නිසා හටගන්නා වූ වායුව බොටුව ආදී හඬ උපදනා තැන්වල ගැටීමෙන් කතා ශබ්දය ඇතිවේ. එතකොට අපි කතා කරනවා කියන තැනත් මේ ගස්ඨණය නිසා භූත රූපයන්ගේ ගස්ඨණය නිසා තමයි මේ හඬ උපදින්නේ. ඒ කොහොමද කතා කරන්න ඕන මේ මේ වචන කියන්න ඕන කියන සිතෙන් චිත්තජ වායුවක් නිර්මාණය කරනවා. ඒ චිත්තජ වායුව වචී විඤ්ඤාතියත් උපකාර කරගෙන ඒ ඒ තැන්වල හැපෙමින් ඒ වායෝ ධාතුව හැපෙනකොට විවිධ ශබ්ද නිර්මාණය වෙනවා. එතකොට වචී විඤ්ඤාප්තියෙන් එක හසුරවනවා, කාය විඤ්ඤාප්තියෙන් කය හසුරවනවා. මේ දෙකත් එක්කලා එකට මේ භූත රූප ඝෂ්ඨණය වෙනකොට ඒ ඒ තැනින් එක් එක් විදිහට හඬ නිර්මාණය වෙනවා. හුණදඬු ආ දර ආදී පැලීමෙන් හටගන්නා ශබ්දයෝද ප්‍රතිඥා බෝම්බ ආදී පිපිරීමේදී වන ශබ්දයෝද බැඳී තිබූ භූතයන් වෙන්වීමෙන් හටගන්නා වූ ශබ්දයෝය. එතකොට දැන් බලන්න මහානායකර මම අර ඉදත් කිව්වේ එකයි උන්වහන්සේලා මේ භෞතික විද්‍යාව කියලා වෙනම ඉගෙනගෙන නොතිබුණාට මේ කාරණා පරමාර්ථ ධර්ම වශයෙන් පැහැදිලි කරනකොට එතකොට ඒ භෞතික විද්‍යාවේ කියවෙන කරුණු උන්වහන්සේලා මේ පරමාර්ථ ධර්ම තුලින් විග්‍රහ කරන විදිය. එතකොට උණදඬු පලනකොට, දර පලනකොට, ඊළඟට රතිඤ්ඤ පුපුරනකොට, බෝම්බ පුපුරනකොට ශබ්ද ඇති වෙන්නේ මොකක් නිසාද? අර රූප කලාප වෙන්වීමේදී. රූප කලාප වෙන්වීමේදී. එතකොට පරමාණු බෝම්බ වඩාත්ම විනාශයක් ඇති කරන අර පරමාණු විභේදනය වීම. එතකොට මේ කතාව උන්වහන්සේ මේ සාමාන්‍ය ලෝකයේ උදාහරණ උපමා අරගෙන පැහැදිලි කරන්නේ. වීණා ශබ්දාදිය ඇතිල්ලීමෙන් හටගන්නා ශබ්දයෝද ගැටීමෙන් හටගන්නා ශබ්ද ගණයටම ඇතුළත් වේ. දැන් වීණාවක්දී අර දරපලනවා වගේ පැලීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ වගේම අර බෙර ගහන්න වගේ එහෙම එකක් සිද්ධ වෙන්නේ නැහැ. එතන දණ්ඩකින් හෝ එහෙම නැත්නම් තවත් යමකින් අර වීණාවේ තත් අතුල්ලනවා. ඒ ඇතිල්ලීම කියලා කියන්නේ මොකද්ද? ඒත් ගස්ඨනයක් තමයි ඇති කරන්නේ. අපි ඈත ඉඳලා ඇවිදින් හැපුණත් ඒක මතු පිටම තියලා එහාට මෙහාට තෙරපීම් කළා වුණත් ඒ දෙකේදීම සිද්ධ වෙන්නේ ගැටීමක්. එතකොට ඒ නිසා වීණා ආදී ශබ්දේ මතුවෙන්නේ අර ගැටීම කියන පදනම මත. ශබ්දය හටගන්නා තවත් අප්‍රකට හේතුද තිබිය හැකිය. එතකොට මහානායක හඳුරු දක්වන්නේ දැන් දැන් මෙන්න මේකයි විවෘත බව කියන්නේ. දැන් මහානායක හඳුරුව මොහොතැන්වල තවදුරටත් ඒක විමසා බැලිය යුතු තැන්වල මෙය නුවණැත්තෝ විමසත්වා කියලා උන්වහන්සේකට ඉඩ තියලා තියෙනවා. සමහර තැන්වල ඒකට පමණක් සීමා කරන්න බෑ තවත් පැති තියෙන්න පුළුවන් කියන තැන්වලදී උන්වහන්සේ ඒක දැනට ප්‍රකට කරගෙන නොතිබුණාට තවත් ඒ බඳු ක්‍රම තියෙන්න පුළුවන්. දැන් මේ ශබ්ද ඇති වෙන ක්‍රම දෙකක් උන්වහන්සේ සිහිපත් කළා භූත රූපයකට ගැටීම සහ භූත රූප විභේදණය වීම එතකොට මේ අවස්ථා දෙකේදීම ශබ්දය හටගන්න පුළුවන්. එතකොට මේ හැර තවත් අප්‍රකට හේතු තියෙන්න පුළුවන් කියන එක උන්වහන්සේ සිතපත් කරා. ශබ්දයන්ගේ එකිනෙකට ඇති වෙනස් බව ගැටෙන වෙන්වන වස්තුන්ගේ හෙවත් භූතයන්ගේ සැටියට සිදුවන්න එතකොට ඒ ශබ්ද එකින් එකට වෙනස්නේ. ඒ වෙනස් වීම කියන එක ගැටෙන හෝ වෙන්වන භූත රූපයන්ගේ වෙනස මත තීරණය වෙනවා. ඒක අපට ප්‍රකටයිනේ. නිකන් ඇතුලේ වායුව වැඩි යම් කිසි උපකරණයක ගැටෙන ශබ්ද වෙනස්. ඇතුළ සම්පූර්ණයෙන් පිරීලා තියෙන රූප උපකරණයකට හැපෙනකොට ඇති වෙන ශබ්දේ වෙනස්. අන්න ඒ වගේ ඒ ඒ භූත රූපයන් සැකසීලා තියෙන පඨවි ගුණය අධිකවද ආපෝ ගුණය අධිකවද තේජෝ ගුණය අධිකවද වායෝ ගුණය අධිකවද එතකොට ඒවා ගැටීමෙන් සහ බිඳීමෙන් ඇතිවෙන ශබ්ද එකිනෙකට වෙනස් වෙනවා. එතකොට ශබ්ද රූපේ වෙනස තීරණය වෙන්නේ භූත රූපයන්ගේ වෙනස්කම් මත. ශබ්දය ගැන තවත් දත යුතු කරුණු සෝත ප්‍රසාදයේ විස්තර කළ තැන දක්වා ඇත. එතකොට සෝත ප්‍රසාදයේ දැක්වූ තැන නායක හඳුරු පැහැදිලි කළා. අර අසම්ප්‍රාප්ත විෂයග්‍රාහක ඒ කියන්නේ නොපැමිණි අරමුණ ග්‍රහණය කිරීම කියන පදනම මත ඇසට ගෝචර වෙන රූප කනට ගෝචර වෙන ශබ්ද කියන මේ දෙකම අසම්ප්‍රාප්ත විෂයග්‍රාහක කියන නමින් හඳුන්වලා තිබුණා. ඒ මොකද කෙලින්ම ඇවිදින් ඒ අදාළ ඉන්ද්‍රියේ හැපිලා නෙමෙයි ඒක හඳුනාගන්නේ ඈත තියා එය හඳුනා ගැනීමක් කරන නිසා. මේ ගන්ධ රස පොට්ටබ්බ කියන ඒවා හැම නෙමෙයි කෙලින්ම ඇවිදින් හැපුණාට පස්සේ තමයි ඒක සිද්ධ වෙන්නේ. දැන් ඒක මේ ගන්ධය පැහැදිලි කරනකොට ඒක හොඳට පැහැදිලි වෙනවා. එදා අපි ওই කාරණේ කතා කරනකොට තරමක් පැහැදිලි නොවුණුත් දැන් මේ ගන්ධය ගැන කියන කාරණේ දැනගත්ත පැහැදිලි කරන විදිහ හොඳට හිතට ගත්තාම ඒ කාරණේ වඩාත් පැහැදිලි කරගන්න පුළුවන්. ඊට ඊළඟට ගන්ධය. ග්‍රහණ ප්‍රසාදයාගේ උපකාරයෙන් එහි උපදිනා විඥාණයටද දැනෙන්නා වූ ඉෂ්ට ඌද අනිෂ්ට ඌද මධ්‍යස්ත ඌද ස්වභාවයේවත් ග්‍රහණ විඥාණයට දැනෙන්නා වූ රූපය ගන්ධයය. ප්‍රධාන ප්‍රසාදයේ උපකාරයෙන් විඥානයේ විසින් හඳුනා ගන්නවා ඉෂ්ඨ අනිෂ්ඨ මධ්‍යස්ත කවර ස්වરૂපෙන් හෝ ඒ ඝාන විඥාණයට ගෝචර වෙන ආරම්මණය තමයි ගන්ධ කියලා හඳුන්වන්නේ. එය සෑම රූප කලාපයකම භූත රූප සතර ඇති සෑම තැනකම සෑම වස්තුවකම ඇත්තේ. දැන් අර වර්ණ සටහන ගැන කියනකොට කිව්ව වර්ණ රූපය ගැන කියනකොට කිව්ව පටවියාපෝ තේජෝ වායෝ කියන භූත රූප හතර තියෙන හැම තැනකම වර්ණයක් තියෙනවා. පේන්නත් පුළුවන්, නොපෙනෙන්නත් පුළුවන්, නමුත් වර්ණයක් තියෙනවා. හැබැයි ශබ්දය හැම එකක් නෙමෙයි. ශබ්දය පටවියාපෝ තේජෝ වායෝ තියෙන හැම තැනකම තියෙනවා කියලා නියමයක් නෑ. ශබ්දය හටගන්නේ ඒ භූත රූපයන්ගේ ඝෂ්ඨණයෙන් හෝ විභේදණයෙන්. තවත් විවිධ හේතු තියෙන්න පුළුවන්. නමුත් සතර මහා ධාතුන් තියෙන හැම තැනකම ශබ්දය තියෙනවා කියලා නියමයක් නැහැ. ගන්ධය කියන එක සතර මහා ධාතුන් තියෙන හැම තැනකම අනිවාර්යෙන් තියෙනවා. ඇයි මූලික රූප කලාපේ පවා සැකසීලා තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා. ඒතර මේ අටෙන් යුක්තයි. සුද්ධාෂ්ටක රූප කලාපේ හැටියට ගන්න ප්‍රාථමිකම මූලිකම අවම රූප කලාපේ පවා. ඒ කියන්නේ රූප අඩුම පිහිටන්නට පුළුවන් අටක්. එතකොට ඒ අට ඇතුළට වර්ණ ගන්ධ රස ඕජා ඇතුළත්. එතකොට ඒ කියන්නේ පටවියාපෝතයි තේජෝ එකතු වෙනකොට අනිවාර්යෙන් වර්ණ රූපේ එහි තියෙනවා. එහි ඇති වෙනවා. අර හතර එකතු වෙනවා. ඒ වගේම ගන්ධ රූපය කියන එක පටවියාපෝතේජෝ ආයෝ එකතු වෙන හැම තැනකම ගන්ධ රූපය අනිවාර්යෙන් තියෙනවා. ඒක දැනෙන්නත් පුළුවන් නොදැනෙන්නත් පුළුවන්. එය සෑම රූප කලාපයකම භූත රූප සතර ඇති සෑම තැනකම සෑම වස්තුවකම ඇත්තේය. එහෙත් ඇතම් වස්තුවක ඇති ගන්ධය ඊතා මද බැවින් එය කිසි කලෙක ඝාන විඥාණයට නොදැනේ. අපට සමහර ඒවා තිබුණාට ඝාන විඥාණයට දැනෙන්නේ. තද ගතියෙන් යුක්ත වූ මහත් වස්තුන් කිසි කලෙක නාසිකා කුහරයට වැදී ඝාන ප්‍රසාදයේ නොගැටෙන බැවින් ඒවායේ ගන්ධයද නොදැනේ. දැන් මේ ඝාන විඥානයේ ඝාන ඝානේන්ද්‍රය ක්‍රියාත්මක වෙන්නේ අසම් අසම්ප්‍රාප්ත විෂයක් ග්‍රාහක විදිහට සම්ප්‍රාප්ත විෂයක් ග්‍රාහක. ඒ කියන්නේ ඇවිදින් ඒ ඝාන ප්‍රසාදෙහි හැපෙන්න එතකොට එහෙම හැපෙන්න බැරි මට්ටමට විශාල වස්තුවක තියෙන දේවල් නාසයට හඳුනා ගන්නට විදිහක් නැහැ. නාසයට හඳුනා ගන්න ඒ විශාල වස්තුවේ තියෙන ගන්ධය නාසය වෙතට වායුව හරහා පැමිණෙන්නට ඕන. එහෙන් පැමිණෙන්නේ නැතිනම් ඒක හඳුනා ගන්නට විදිහක් නැහැ. ගන්ධය බහුල කොට ඇත්තා වූ ඇතැම් වස්තුන්ගෙන් ගින්නෙන් ආලෝකයෙන් නික්මෙන්නාක් මෙන් ගන්ධය බැහැරට නික්මේ. ගින්නෙන් ආලෝකය පිට වෙනවා වගේ සමහර වස්තුන්ගෙන් ගන්ධය බහැරට පිටවන. දැන් මල්වල සුගන්ධය, තව සුවඳ විලවුන් වර්ගවල ඒවා ඈතට නික්මෙනවා. වස්තුවකින් ගන්ධය නික්මීමයි කියනුවේ ඒ වස්තුවට අයත් භූතයන්ගේ ගන්ධය බහැරවීමකට නොව. දැන් ආයෙ කියනවා ඇත්තටම එහෙම නික්මෙනවා කියලා කියන්නේ අරකින් නික්මෙනවා කියන එක නෙමෙයි. දැන් අර වර්ණය ගැන කිව්වා වගේ තමයි වර්ණ දෙකක් එකතු වුනහම වෙනස් වර්ණයක් හැදෙනවා. දම් පාටයි රතු පාට මේ රතු පාටයි නිල් පාටයි එකතු වුනහම දම් පාට හැදෙනවා කියලා කිව්වට ඒක සම්මුති කතාවක්. හැබැයි එතන ඒවා මිශ්‍ර වෙලා නැහැ. අන්න ඒ වගේ මෙතන වස්තුවකින් ගන්ධය නික්මෙනවා කියලා කිව්වට ඇත්තටම එහෙම බහැරවීමක් නෙමෙයි එතන වෙන්නේ. වස්තු වස්තුවේ හේතුයෙන් ගන්ධාධික රූප කලාප ඇතිව භූත පරම්පරා වශයෙන් ඒ හාත්පස පැතිර යාමටයි. මොකද්ද ඒකට වෙන්නේ? අර වස්තුවේ තියෙන ගන්ධාධික රූප කලාප හේතු කොටගෙන අවට තියෙන වායුවේ තියෙන රූප කොටාස ඒබඳු ගන්ධයක් ඇති රූප කලාප බවට පත් වෙනවා. ඒ මොකක් නිසාද? ආසේවන පච්චය උපනිශ්‍රේ පච්චය ආදි වශයෙන් අර එකට ඇසුරු කිරීම නිසා අර ගන්ධය ඇති වෙනවා. දැන් උදාහරණයක් හැටියට කඩදාසියක සබන් කැටයක් ඔතලා තිබ්බන් පස්සේ ඒ සබන් කැටේ අයින් කළා වුණත් අර කඩදාසිය යම්කිසි ඒ සබන් සුවඳ දැනෙනවා. පිලි දෙයක් යම් කඩදාසියක ඔතලා තිබ්බොත් එහෙම ඒක අයින් කළා වුණත් අර කඩදාසිය පිළිගඳ දැනෙන්නට ගන්නවා. එතකොට මේ මොකද්ද සිද්ධ වෙන්නේ? මේකේ තියෙන රූප කොටාස අතන දැන් මොනවා හරි ගෑවුනොත් වෙන්නේ මේකේ තියෙන රූප කොටාස අතන කොටසක් රැඳිලා තියෙනවා. එහෙම වෙන්නත් පුළුවන්. එහෙම නැත්තම් මොකද්ද වෙන්නේ? මෙතන තියෙන රූපයේ ගන්ධ රූප හේතු කොටගෙන අර බාහිර වස්තුවේ තියෙන රූප කොටාසවල ගන්ධ රූපය නිර්මාණය වෙනවා. මතකද අපි කතා කළා ආප්පයක් සැකසීම ගැන නායක හමුදුරු දක්වන උපමාව. ආප්පයක් සකසන්නට දියාරු පිටි ටිකක් තාච්චියකට දාලා කරකවලා ලිපේ තියනවා. ලිපේ තියලා යටින් ගින්දර දානවා. යටින උඩින දෙකෙන්ම ඉස්සර ගින්දර දැම්ම. එතකොට අද කාලේ යටින් විතරක් හරි ගින්දර දාලා ආප්පේ පුච්චනවා. දැන් අපිට පේන්නේ ලිපේ තියෙන ගින්දර වලින් ආප්පේ පිච්චෙනවා වගේ. ඒක තමයි සම්මුති කතාව. ලෝක ලෝකයා කතා කරන විදිහ. නමුත් ඇත්තට මෙතන මොකද්ද වෙන්නේ? ලිපේ තියෙන ගින්දර හේතු කොටගෙන තාච්චියේ තියෙන පඨවි ආපෝ තේජෝ වායෝ රූප කලාපවල තේජෝ ශක්තිය උත්සන්න වෙනවා. එතන මේ ගින්දර අරකට යනවා කියන එක නෙමෙයි මෙතන ගින්දර තියෙනවා ඒක උපනිශ්‍රය කරගෙන ඒක ආශ්‍රය කරගෙන අර තාච්චියේ තියෙන රූප කලාපවල තේජෝ ධාතුව උත්සන්න වෙනවා. ඊට පස්සේ තාච්චී රූප කලාපවල තේජෝ ධාතු උත්සන්න වෙනකොට අර අමු පිටි ටික අමු පිටි කියලා කියන්නේ පටවියාපෝ තේජෝ වායෝනේ ඒ රූප කලාපවල තේජෝ ධාතු උත්සන්නයි උත්සන්න වෙනකොට දැන් ආප්පේ පිලිස්සෙන්නේ මොකෙන්ද ලිපේ තියෙන ගින්දර වලින් නෙමේ එය හේතු කොටගෙන ආප්ප පිටි ටික ඇතුලේම නිර්මාණය වෙන්නා වූ තේජෝ ධාතුවෙන් තමයි ආප්පේ දැවෙන්නේ නමුත් අපි සාමාන්‍යයෙන් කතා කරනවා ලිපේ තියෙන ගින්නෙන් තමයි ආපේ පිලිස්සුනේ කියලා අපි කතා ඇත්තටම සිද්ධ වෙන්නේ ඒ ගින්නෙන් ඒකට ස්පර්ශ වෙන පෘෂ්ඨයේ තේජෝ ශක්තිය අධික කරනවා ඒකේ රූප කලාපවල තේජෝ ධාතුව උත්සන්න කරනවා එහෙම නැත්නම් තේජෝ ධාතුව උත්සන්න උත්සන්න රූප කලාප නිර්මාණය කරනවා අලුතෙන් අලුතෙන් ඊට පස්සේ එය සහාය කරගෙන අර දියාරු පිටි ටිකේ පටවියාපෝ තේජෝ වායෝ තියෙනවා ඒකේ තියෙන තේජෝ රූප කලාප අධික අධික තේජෝ ගුණයෙන් යුක්ත රූප කලාප නිර්මාණය කරන්න පටන් ගන්නවා. එතකොට ඒක තමයි ආප්පේ පදන් වෙනවා පිලිස්සෙනවා කියලා කියන්නේ. අන්න ඒ වගේ මෙතනත් සඳහන් කරනවා යම් කිසිවකින් ගන්ධය නිකුත් වෙනවා කියලා කියන්නේ මොකක්ද? දැන් මලේ අධික සුගන්ධයක් එහෙම නැත්නම් සුවඳ විලවුන් වල අධික සුගන්ධයක් තියෙනවා එහි තියෙන රූප කලාපවල බලපෑම නිසා අවට වායුවේ තියෙන රූප කලාපවල අර මිශ්‍රණය වෙනස් වෙනවා වෙනස් වෙනකොට එබඳු ගන්ධයක් ඇති තත්ත්වයටපත් වෙනවා දැන් මේක ඈතට ඈතට ඈතට යනකොට ටික ටිකේ ගන්ධය අඩු වෙලා අඩු වෙලා වෙනස් වෙලා යනවා දුර්ගන්ධයත් එහෙමයි සුගන්ධය දුර්ගන්ධය කියලා සුගන්ධය කියලා දෙකක් නැහැ. ගන්ධයයි තියෙන්නේ. අපි කැමති එකට සුගන්ධය කියනවා, අපි අකමැති එකට දුර්ගන්ධය කියනවා. එහෙමනේ. දැන් දුරියන් සුවඳද ගඳද කියලා හොත් ඒක කැමැත්තෙන් කන කෙනාට සුවඳයි අනිත් කෙනාට දුගඳයි. එතකොට මාමයිට් සුවඳද දුගඳද කියලා හොත් ඒක රස කරලා කන කෙනාට ඒක සුවඳයි, නොකන කෙනාට දුගඳයි. කරවල මස් මාළු සුවඳද දුර්ගන්ධද කියලා ඇහුවොත් ඒක ප්‍රියමනාපව කන කෙනාට සුවඳයි නොකන කෙනාට දුගඳයි. එතකොට මේ විදිහට සුගඳ දුගඳ කියන කියලා දෙකක් ලෝකේ නැහැ. ඒවා පුද්ගල සම්මුති. ඒ සම්මුතිය ගොඩනගා ගන්න කොහොමද? තම තමන්ගේ ප්‍රියාප්‍රිය ස්වභාවයත් එක්කලා. එතකොට කොහොම හරි ගන්ධ රූපයක් තියෙනවා. ඒක ප්‍රියද අප්‍රියද කියන එක තමන්ගේ තීරණය. හැම භූත රූපයන් එකතු වෙන හැම තැනකම ගන්ධ රූපයක් තියෙනවා. ඒ ගන්ධ රූපය තියෙන නිසා මෙතනින් අනිත් එකට ගන්ධ රූපයක් යා යුතු නැහැ. ඇයි හැම තැනකම තියෙන පඨවි ආපෝ තේජෝ වායෝ කියන රූප කලාපවල ගන්ධ රූපය එහිම තියෙනවා. දැන් ආයේ මලයේ තියෙන ගන්ධ රූපේ වායුවට යන්න ඕනේ වායුව කියන තැනත් පඨවි ආපෝ තේජෝ වායෝ හතරම තියෙනවා. හතරම තියෙනවා නම් ඒ වායුවෙත් ගන්ධයක් තියෙනවා. ආයේ මලයේ තියෙන ගන්ධය අතන්ට යන්න ඕන නැහැ. එහෙනම් මොකද්ද කරන්නේ? මලයේ තියෙන ගන්ධයෙන් වායුවේ තියෙන ගන්ධය බලවත් කරනවා. ඒ කොහොමද බලවත් කරන්නේ? අර ලිපේ තිබිච්ච ගින්දරෙන් තාච්චිය නැමැති යකඩේ තිබුණු පටවිය ආපෝ තේජෝ ආයෝ රූප කලාපවල තේජෝ රූප කලාප උත්සන්න කළා. ඊට පස්සේ තාච්චිය නැමැති පෘෂ්ඨයේ තේජෝ ධාතු උත්සන්න රූප කලාප ගොඩනගෙනකොට ආප්පය සකසන්නට දැමෝ දියාරු පිටිවල පටවිය ආපෝ තේජෝ වායෝ වල එහි තේජෝ ධාතු උත්සන්න රූප කලාප නිර්මාණය කරනවා. අන්න ඒ වගේ මල එහෙම නැත්නම් සුවඳ විලවුන් කියන තැන අධික ගන්ධයකින් යුක්ත වූ රූප කොටාස ටිකක් තියෙනවා. ඒකේ බලපෑම නිසා ඒ අවට අවට තියෙන අවශේෂ රූප කලාපවල ගන්ධ රූපය මේට අනුරූපී මට්ටමකින් වෙනස් වෙනවා. එතකොට එහෙම වෙනස් වීගෙන වෙනස් වීගෙන යනකොට මේක ඈතට යනකොට પરම්පරාව ටික ටික අඩු වෙනවා. දැන් අර ගින්දරත් එහෙමනේ යටින් ගින්දර දැම්මට දැන් බත් හැලියට එකම ගානට ගින්දර ටික තිබ්බා වුණාට ඒ බත් හැලිය සමහර වෙලාවට සමහර තැනක් ඉදිලා නැති වෙන්නට පුළුවන්. ඇයි එතන ඒ භාජනයේ හැඩේ වෙනස් නම් එතනට හරියට ගින්දර වැදිලා නැත්නම් අර ඈත ඉඳලා මෙතනට අර තේජෝ ධාතුව එනකොට ඒක අඩු වෙලා අඩු වෙලා ගිහිල්ලා පරම්පරාව දුර්වල වෙනවා. එතකොට සමහර තැනක බත් හරියට ඉදෙන්නේ නැති වෙන්නට පුළුවන් ඒ භාජනයේ හැඩයත් එක්ක. අන්න ඒ වගේ මේ ගන්ධ රූපයත් එහාට එහාට යනකොට ඒක දුර්ගන්ධය වුණත් සුගන්ධය වුණත් ටික දුරක් යනකොට ඒක ෂය වෙලා ෂය වෙලා යන්නට පුළුවන්. මොකද මෙතන තියෙන එකක් යනවා නෙමේ මේකෙන් ඊළඟ එක ඒකෙන් ඊළඟ එක ඒකෙන් ඊළඟ එක බලගැන්වීමක් සිද්ධ වෙනවා. ඇසුරු කරමින් ඇසුරු කරමින් එහි ගන්ධ රූපය නිර්මාණය වීමක් තමයි සිද්ධ ඒ රූප කලාපවල ධාතු සතර හා වර්ණ රූපේද ඇති බව දත යුතුය. එතකොට දැන් හාත්පස පැතිරලා යනවනේ. ඒ හාත්පස පැතිරලා යන්නේ මොකක් නිසාද? ඒ රූප කලාපවල ධාතු සතර අවට පැතිරෙනවා කියලා කියන්නේ අවට ආකාශ ධාතුව විතරක් නෙවෙයි වායෝ ධාතුව තියෙනවා. ඉතින් වායෝ ධාතුව තිබුණා වුණත් ආලෝකය තිබුණා. අපි මුලින් කතා කළානේ ආලෝකය කියන තැන පවා සතර මහා ධාතුන්ම තියෙනවා. ඉතින් වායුව තියෙන තැන අනිවාර්යෙන් වායුව අධික පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුවම තියෙනවා. සතර මහා ධාතුව තියෙනවා නම් එතන අනිවාර්යෙන් ගන්ධ රූපය තියෙනවා. එසේ પરම්පරා වශයෙන් ඇති වී යන්නා වූ ගන්ධාධික රූප කලාපය වායුව සමග නාසිකා කුහරයට පැමිණ ඝාන ප්‍රසාදෙහි ගැටීමෙන් සත්වයනට ගඳ දැනීම වේ. දැන් එතකොට අර වායෝ රූපය හැමතැනම තියෙනවානේ. අර අපි මුලින් කතා කළා වගේ ඇහෙත් ස්පර්ශ වෙලා තියෙනවා, නහයත් ස්පර්ශ වෙලා තියෙනවා, පිට සමෙත් ස්පර්ශ වෙලා තියෙනවා. එතකොට මේ හැමතැනම වායෝ ධාතුව ස්පර්ශ වෙලා තියෙනවා. දැන් අර ඈතින් ආපු සුගන්ධ හෝ දුර්ගන්ධ වශයෙන් හඳුන්වන ගන්ධ රූපය ඒකෙන් අනිකට ඒකෙන් අනිකට ඒකෙන් අනිකට මේ විදිහට බල ගැන්වීමෙන් ඇවිල්ලා අපේ නාසිකා නාසිකා කුහරය ඇතුලේ තියෙන ඇතුලේ ස්පර්ශ වෙන වායුව තුල අර ගන්ධ රූපය වෙනස් ආකාරයකින් නිර්මාණය කරනවා. නිර්මාණය කරපු ගමන් අපිට ඒක නාසයට දැනෙන්න ගන්නවා. අර නාසයේ තියෙන ඝාන ප්‍රසාදයේහි ස්පර්ශ වුණු සැනින්. එසේ දැනෙන ගන්ධය නාසයෙන් පිටත ඇති වස්තුවක ගන්ධයක් නොව නාසය තුලම තිබෙන ගන්ධය උවද එය ඒ ගන්ධය ඇතිවීමට හේතු වස්තුවේ ගන්ධය සැටියටද ඒ නික්මෙන ගන්ධය සැටියටද ව්‍යවහාර කරනු ලැබේ. එතකොට ඇත්තටම මේ නහයට දැනෙන ගන්ධය පිටින් ආපු පිට එකක් නෙවෙයි. ඒක දැන් මේ මේ වෙලාවේ නහය ඇතුලේ තියෙන එක. එතකොට දැන් දවසක් මට හොඳ වැඩක් අත්දැකීමක් ලැබුණා. මම මේ මොකක් හරි වැඩක් කර කර ඉඳලා ටික වෙලාවක් යනකොට මට මොකද්ද 아무තු ගඳක් එනවා. ඊට පස්සේ මම හැම තැනම බැලුවා මට හොයාගන්න නැහැ. ඊට පස්සේ බලනකොට අර අල්ලපු තැනක මොනවා හරි අතේ ගෑවිලා තියෙනවා. මම මොකක් හරි දෙයකට නහය පිහදානකොට ඒක නහයේ කෙලවරේ ගෑවිලා. නාහේ ඉස්සරහ කෙලවරේ මෙතන ගෑවිලා. එතකොට දැන් මම හැමතැනම මේ ගඳ එන්නේ කොහෙන්ද කියලා හෙව්වට දැන් මේ නහය අග තියෙන මෙතන ගෑවිලා තියෙන එකෙන් තමයි දුර්ගන්ධය එන්නේ. අන්න ඒ වගේ වැඩක් තමයි මෙතනත් සිද්ධ වෙන්නේ. අර බාහිරින් අපට යම්කිසි අසවල් මලෙන් තමයි මේ සුවඳ එන්නේ. අසවල් සුවඳ විලවුන් වලින් තමයි මේ සුවඳ එන්නේ කියලා ලෝක සම්මත කතාව හැටියට කියනවා. ඒක වැරදි කියන්න බෑ මොකද එය නිසානේ මේ කලාප પરම්පරාව හැදුනේ හැබැයි ඝානේන්ද්‍රය කියලා කියන්නේ සම්ප්‍රාප්ත විෂයග්‍රාහක ප්‍රසාද රූප ඒ කියන්නේ මොකද්ද Taman ළඟට පැමිණිලා ස්පර්ශ වුණොත් විතරයි දැනෙන්නේ ඈත තියා හඳුනා ගන්න බෑ. එතකොට අර මලයේ තියෙන සුගන්ධය, සුවඳ විලවුනේහි තියෙන සුගන්ධය නාසයට දැනගන්න පුළුවන් කමක් නැහැ. ඒ තියෙන එක නිසා අනුක්‍රමයෙන් අනුක්‍රමයෙන් අනුක්‍රමයෙන් ඇවිදින් අපේ නාසයේ අර ඝාන ප්‍රසාදයේ තියෙන තන ස්පර්ශ වෙලා තියෙන වායෝ රූපයේ එහෙම නැත්නම් වායෝ ධාතුවේ එතන පඨවි ආපෝතේජෝ වායෝ හතරම තියෙනවනේ. ඒ වායෝ අධික රූප කලාපවල අර ගන්ධ රූපයක් අර ස්වરૂපයෙන් නිර්මාණය වෙනවා. ඒතර ඒක තමයි අපිට ස්පර්ශ වෙන්නේ. අර නහයග මේ දුර්ගන්ධවත් දෙයක් ගෑවුනහම ඒකෙන් දුගඳ ආවා වගේ මේක ඇවිදින් ස්පර්ශ වුණු තැන තමයි ඒ දුර්ග ඒ ගන්ධය දැනෙන්නට පටන් නමුත් ඒක අපි විවාහාර කතාවේදී කියනවා අසවල් මලයේ සුගන්ධය අසවල් වස්තුවේ සුගන්ධය කියලා අපි ඒක හඳුන්වනවා. ගන්ධයගේ නානත්වය එයට නිස්සය වන මහා භූත ධාතුන්ගේ නානත්වයෙන් වේ. ඒතර ගන්ධය කියන එකත් එකින් එකට වෙනස් වෙනවා. ඒ වෙනස් වෙන්නේ කොහොමද? මහා භූත රූපයන්ගේ වෙනස මත ගන්ධය වෙනස් වෙනවා. දැන් රූප වර්ණ රට සටහන වෙනස් වෙන්නේ කොහොමද? ඒ ඒ මහා භූතයන්ගේ වෙනස මත වර්ණ සටහන වෙනස් වෙනවා. ශබ්දය වෙනස් වෙන්නේ කොහොමද? ඒ ඒ මහා භූතයන්ගේ වෙනස මත ශබ්දය වෙනස් වෙනවා. ගන්ධය වෙනස් වෙන්නේ කොහොමද? ඒ ඒ මහා භූතයන්ගේ වෙනස මත ගන්ධ රූපය වෙනස් වෙනවා. හොඳයි එහෙනම් එතකොට ඊළඟට මේක පැහැදිලි කරනවා ලෝකේහි අනේකාකාර ගන්ධයෝ වෙති. ඒ වයින් සත්වයන්ට රුචි වූ ගන්ධයන්ට සුවඳයයිද අරුචි ගන්ධයන්ට දුගඳයයිද කියනු ලැබේ. එතකොට අනේක ප්‍රකාර ගන්ධයන් තියෙනවා. ඒවා හැම එකක්ම අපට ප්‍රියමනාප නැහැ. ප්‍රියමනාප ඒවාට අපි සුගන්ධයයි කියනවා. ප්‍රියමනාප නොවන ඒවාට අපි දුර්ගන්ධයයි කියලා හඳුන්වනවා. එහෙම නැත්නම් ලෝකයේ සුගඳයි දුගඳයි කියලා විශේෂයක් නෙමෙයි. හැම භූත රූප එක්වීමකම හැම රූප කලාපයකම යම්කිසි ගන්ධයක් තියෙනවා. එතකොට ඒ ගන්ධය වෙනස් වෙනවා රූපකොට රූප කලාපවල එහෙම නැත්නම් ඒවැ තියෙන භූත රූපයන්ගේ ස්වરૂපය මත ගන්ධය වෙනස් වෙනවා. ඒ වෙනසට මම ප්‍රිය නම් මම ඒකට සුගන්ධය කියනවා. එතන මම අප්‍රිය නම් මම ඒකට දුර්ගන්ධය කියනවා. ඒක අපේ සම්මුතිය. හොඳයි එහෙමනම් තව අපිට කොටස් දෙකක් විස්තර කරන්න තියෙනවා රසය සහ ස්ප්‍රස්ටව්‍ය. අපි ඒක ඊළඟ සතියේ පැහැදිලි කරගමු. අදට මේ ටික ප්‍රමාණවත් කියලා හිතනවා. එහෙමනම් අපි ධර්ම දේශනාව නිම කරලා සුපුරුදු විදිහට අපි ධර්ම සාකච්ඡාව ආරම්භ කරමු